kitchen. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සකිසන්ද සිතිජ්ජ සන්තාගාරයේ අද අපි සැදී පැහැදී ඉන්නවා අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට. ඔබ දන්නවා සිතිජ්ජ සන්තාගාරයේ විශේෂ වශයෙන්ම කල්පනා කරන්නේ අපි දැනට අපේ හදවත මනස රාමු කරලා තියෙන ඉම්ගල් ගැන විපරම්මසින් බැලීමටත් ඒ ඉම්ගල් පුළුවන් නම් ගලවලා අපේ සිතිජය හදවතේ මනසේ සිතිජය විවර කරන්න, පළල් කරන්න නැත්නම් ඒක සීමා රහිතව විවර කරගන්නත් ගැනමත් අපි උනන්දු වෙනවා. අදත් මා සමග ඉන්නවා අපේ සුහද මිතුරිය ශාමලි පීරිස් ආචාර්ය ශාමලි පීරිස් වයඹ විශ්වවිද්‍යාලයේ ඔබට මතක ඇති අපි දෙන්න එකතු වෙලා ටිකක් කතා බස් කරමින් ආවා අධ්‍යාපනයේ පදනම් එතර ආකාරයකින් ਵਿਚਾਰාත්මකව හැරිලා බලන්න උදව් කරන්න අපේ අධ්‍යාපනය, අපේ පාසල් අධ්‍යාපනය, අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ අධ්‍යාපනය ගැන අපි හිතන විදිය අපේ දෙමව්පියෝ අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන දේ, දරුවන්ට අධ්‍යාපනය දීමෙන් දෙමව්පියෝ බලාපොරොත්තු වෙන දේ ආදි වශයෙන් මේ සමස්ත ප්‍රශ්න එමෙත රාමුව ගැන හැරිලා බලන්න, විපරම්මෙහිම් බලන්න ප්‍රයෝජනවත් වෙන සාකච්ඡාවක් තමයි අපි කරන්න උත්සාහ කරන්නේ ගියේ ශාවලිය අයබෝන් අයබෝන් අද මම හිතුවා ශාමිලි මේ අපේ සාකච්ඡා විවෘත කරන්න අපි ක්‍රිෂ්ණමූර්ති ගැන කතා කරමින් ඉන්න අදහස් තවදුරට ඉදිරියට ගෙන යන්න එක්තරා ප්‍රකට කවියක් අධ්‍යාපනඥයෙක් ආචාර්ය ඩොරති නොල්ටේ ඇමරිකානු අධ්‍යාපනඥයෙක් එය ලියපු ඉතාම ප්‍රකට කවියක් තියෙනවා සමහර අධ්‍යාපනඥයින් අතේ කැරකෙන මොකද ඒකට අභියෝගාත්මකයි අධ්‍යාපනයේ විතරක් නෙමෙයි දරුවා හැදෙන සම්පූර්ණ පරිසරය පා ගෙදර සිටම Uh, යන අභියෝගාත්මක uh, කවියක්. මේ කවිය නම Children Learn What They Live කියන දේ. ඒක තමයි කවියේ නම. මේකට දීර්ඝ කවියක් uh, නිසා මම කෙටියෙන් සිංහලෙන් සමහර ස්ථාන පොඩ්ඩක් මතක් කරමින් යන්න කැමතියි මේක. කවිය පටන් ගන්න අර විදිහටයි. If children live with criticism, they learn to condemn. කියන තැනින් පටන් ගන්න. ඉතින් මම කියන්නේ මේක හරියටම සිංහලට පෙරලනකොට පරිස්සමින් මේ වචන ඒ කොන්ටෙක්ස්ට් එකේ දාන්න ඕන. ඒ මේ වගේ කියන්න පුළුවන් මේ අදහස්යෙන් සමහර දේවල් කියන්නේ මෙහෙමයි මේ කවියේ. දරුවෝ හැදෙනවා නම් වැඩෙනවා නම් ආඩාපාලි කියන පරිසරයක සිංහලෙන් කියන්නේ ඒක කියන්නේ හැවතැනටම බැන බැන ඉන්න පරිසරයක හැදෙනවා නම් ඒගොල්ලොත් ගර්හාත්මක වෙන්න ගර්හාවෙන් ලෝකෙ දිහා බලන්න අනිත් අයට ගර්හා කරන්න ඉගෙන ගන්න. ඊගාට ළමයි දරුවෝ යම්කිසි සතුරු භාවයෙන් මිනිස්සු රණ්ඩු කරන සතුරු බව තියෙන තැනක ඉන්නවා නම් ළමයි කනහකාරී වෙන්න ඉගෙන ගන්නවා. ඒ වගේම දරුවෝ බියෙන් බිය කියන්නේ අනාරක්ෂිත පරිසරයක බියෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න ඉන්න උනොත් ඒගොල්ලෝ එහෙයියෝ බවට පත් වෙනවා. ඔක්කොටම ඕක කියාගෙන බැඳගෙන පුදාගෙන ඉන්න තැනකටපත් වෙනවා. ඒ වගේම දරුවන්ට සිද්ධ වෙනවා නම් ජීවත් වෙන්න පරිසරයක ඒගොල්ලන් දිහා නම් අනුකම්පාවෙන් ඔක්කොමලා බලනවා. අනේ පව් අනේ පව් ආදි වශයෙන් එහෙම වුණොත් මේ දරුවා තමන් ගැනම ආත්මානුකම්පාවෙන් පෙළෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම දරුවෝ නිරන්තරයෙන් අර හිනාවට ලක් කරනවා නම් පරිසරය. ඒගොල්ලෝ හිනාවට ලක් වෙනවා නම් ඒගොල්ලෝ එක්තරා විදිහට ආත්ම විශ්වාසයෙන් හීන, ෂයි ආත්ම විශ්වාසයෙන් හීන අය බවට පත් වෙනවා. දරුවන්ට කිසියම් පරිසරයක ඒගොල්ලෝ දිහා ඊර්ෂ්‍යා ඇහින් බලනවා නම් ඒගොල්ලෝ තීර්ෂා පරවශව ලෝකෙ දිහා බලන්න ඉගෙන ගන්නවා. ඒ වගේම දරුවන් ව නිරන්තරයෙන් යම්කිසි දේවල් කියලා ඒගොල්ලෝ ලැජ්ජාවටපත් කරන යම් යම් දේවල් කියලා. ඒගොල්ලෝ නිරන්තරයෙන් වරදකාරී හැඟීමකින් අනේ මගේ වැරද්දක් තියෙනවා කියන වැරදකාරී හැඟීමකින් පෙළෙන්න ඉගෙන ගන්නවා. ඒ වගේම අනිත් පැත්තට බැලුවොත් අපි ධනාත්මක පරිසරය ගැන හිතුවොත් ඒ දරුවන්ට තමන්ගේ පරිසරයේ නිරන්තරයෙන් ධෛර්ය දීමක් තියෙනවා නම් ඒගොල්ලෝ ආත්මවිශ්වාසය වගා කරගන්නවා. ඒ වගේම දරුවන්ව දරා සිටිනවා නෑ. ඒගොල්ලෝ කියන දේවල් කරන දේවල් සමහරලාට දරුවෝ විදිහට කරන ඕනෑම දෙයක් අර ටොලරන්ස් ඒගොල්ලෝ දරා සිටිනවා නම් ඒගොල්ලෝ තිරසන්න පුරුදු වෙනවා. ඉවසීම පුරුදු කරපු දරුවෝ බවට පත් වෙනවා. ඊගාවට දරුවන් කෙරෙහි යම්කිසි අර ප්‍රේස් එකක් ඒගොල්ලන්ගේ දේවල් ඇප්‍රීෂিয়েට් කරන ඒගොල්ලන් සිතින් ඒගොල්ලන්ව උනන්දු කරනවා නම් ඒගොල්ලොත් ඇප්‍රීසියේෂන් ඒගොල්ලොත් ලෝකෙ දිහා හොඳින් දකින්න වගේ ඉගෙන ගන්නවා. ඒ වගේ විශේෂයෙන් ළමයින්ව බාර ගන්නවන ඇක්සෙප්ට් කරනවන මේ පරිසරය තම ඇතුළට ඒගොල්ලොත් ආදරය කරන්නේ කරගන්න. ඒ වගේම දරුවෝගේ දේවල් වලට ඒ කතාබස්කට එකඟ වෙන ස්වභාවයක් වටපිටේ තියෙනවා නම් ඒගොල්ලන් තමන් ගැනත් යම්කිසි කැමැත්තක් දක්වන තමන්ට කැමති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ළමයින්ව පිළිගන්නවා නම් පරිසරයක් ඇතුළේ ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් ක්‍රමානුකූලව වර්ධනය වුණා යම්කිසි අරමුණක් සහිතව ජීවත් වීම ප්‍රයෝජනවත් කියලා. ඒ වගේම දරුවෝ බෙදා හදා ගන්නව පරිසරක ඉගෙන ගන්නවා නම් ඉන්නවා නම් ඒගොල්ලෝ ත්‍යාගශීලී වෙන්න ඉගෙන ගන්නවා. ඒ වගේම දරුවෝ අමංකත්වයේ සමග අමංක මිනිස් වටපිටේ ඉන්නවා නම් ඒගොල්ලෝ සත්‍යවාදී වෙන්න ඉගෙන ගන්නවා. ඒ වගේම දරුවෝ කරුණාව මුල් කරගත්ත consideration කරුණාව kindness ඒගොල්ලොත් ලෝකෙට ගෞරව කරන්න ඉගෙන ගන්නවා. ඒ වගේම දරුවෝ ආරක්ෂිත තැනක ඉන්නවා නම් ඒගොල්ලන් තමන් ගැනවත් වටපිටාව ගැනවත් විශ්වාසිතයන් ඉගෙන ගන්නවා. අවසාන වශයෙන් දරුවෝ මිත්‍රශීලී පරිසරයක ජීවත් වෙනවා නම් ඒගොල්ලෝ මේ ලෝකේ ජීවත් වෙන්න හොඳ තැනක් කියලා හිතන්න පටන් ගන්නවා. ඕක තමයි මේ ඩොරති නොලෙට්ගේ කවියේ මූලික දේ. මේක එක්තරා විදිහකට මහා පරිසරයක්. මේ දරුවා ජීවත් වෙන පරිසරය ගැන අපිව මේ අපිව අපිට කල්පනා කරන්න උනන්දු කරන කවියක්. ඒතර අධ්‍යාපනයේ පදනම් පිටිපස්සෙත් මේ කතන්දරේ කියන්න පුළුවන්. මේකට මොකක් හරි ක්‍රිෂ්ණමූර්ති සංකල්පය ඇතුළේ මොන හරි අපිට කතා කරන්න පුළුවන්ද? ඇත්තටම සර් මම හිතන්නේ අපේ අද සංවාදයට ඔබ ඉතාම වැදගත් ප්‍රවේශයක් ගත්තේ කියලා. ක්‍රිෂ්ණමූර්තිතුමා විශේෂයෙන්ම කතා කරලා තියෙනවා දරුවෙකුගේ يعني පරිසරය ගැන. දැන් ඔහු කියනවා දැන් ඔහුගේ on education කියලා ඇත්තට මේ නිම්න පාසලේ දරුවන්ට සහ ගුරුවරුන්ට ඔහු කරපු දේශන වල එකතුවක් ඇත්තට මේක. ඒකෙදි විශේෂයෙන්ම වෙනම කතා කරනවා මේ පරිසරය ගැන. ඔහු කියනවා පාසලකින් යන දරුවෙක් කියන්නේ පාසල ගැන සුවඳ හා සන්තුෂ්ටි අරගෙන යන්න ඕන කියලා. ඒක තමයි දැන් ඒ සුවඳ සන්තුෂ්ටි අරගෙන යන්න තිබිය යුතු පරිසරය ගැන ක්‍රිෂ්ණමූර්තිතුමා කතා කරනවා. මම පොඩි කරුණු කීපයක් කියන්නම්. ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා පාසල තුල කොයිම විදියකින්වත් තරඟකාරීත්වයක් තියෙන්න හොඳ නැහැ කියලා. තරඟකාරීත්වයක් නොතිබිය යුතුයි කියන. ඒ වගේම ක්‍රිෂ්ණමූර්තිතුමා අවධාන අවධාරණය කරනවා අධිකාරීත්වයක් තිබිය යුතු නැහැ කියලා. තව විශේෂම يعني දැන් සංකල්පය ගැන ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා ගුරුවරයා සහ දරුවා දෙදෙනාම ඉගෙනීමේ ක්‍රියාවලියට සහභාගී විය යුතුයි කියලා. එන් ගුරුවරයාත් දරුවත් එකම තලයක ඉන්න ඕන කියලා. ඒක අනිත් පැත්තෙන් කියනවා නම් මම හිතනවා ඔබතුමා ගොඩක්ම කතා කරන ඔබතුමාගෙන් මම නිතරම අසන අසන මේ වචනයක් දූරාවලියක් තිබිය යුතු නැහැ කියලා ගුරුවරයාත් දරුවත් අතර. නමුත් අපේ පද්ධතිය අපි දැඩි ලෙසේ දූරාවල විශේෂ විශ්වවිද්‍යාල පද්ධතිය තුල දූරාවලිය කියන එක බොහොම දැඩි ලෙස තියෙනවා. අනිත් එක තමයි දැන් එතනදී දැන් එකම තලයක එකම තලයක සහ එකම يعني එකම පරිසරයක ගුරුවරයාත් දරුවත් يعني අද يعني බෙදා හදා ගන්නව ලර්නින් process එක කියන්නේ ගෙනීමේ ක්‍රියාවලියේදී එකම තලයක ඉන්න ඕන සහ ගුරුවරයා දරුවත් ඉගෙනීමේ ක්‍රියාවලියට දෙදෙනාම සම්බන්ධ වෙන්න ඕන දායක වෙන්න ඕන කියන එක. මේ මේ මේ වගේ හොඳ සංකල්ප කීපයක් ක්‍රිෂ්ණමූර්තිතුමාගේ පරිසරය ගැන කතා කරලා තියෙනවා. ඔබ මට පොඩි වෙලා කඩක් දෙනවා නම් දැන් අපි දැන් මේ පරිසරයම gedarak තියෙන්න ඕන. ළමයා ඉතුරු අනිත් වටා පිටාවෙත් තියෙන්න ඕන. දැන් අපි දෙමව්පියෝ විදිහට වැඩිහිටියෝ විදිහට දරුවෙකුට දෙන්නේ එක يعني දැන් අධ්‍යාපනය දැනුම පැත්තෙත් එක කොටසක් විතරයි. ඇත්තටම ක්‍රිෂ්ණමූර්තිතුමා මේ දැනුම ගැන ලස්සන කතාවක් කියලා තියෙනවා. يعني knowledge කියන එකත් ක්‍රිෂ්ණමූර්තිතුමා කොටස් තුනකට කතා කරලා තියෙනවා. එකක් තමයි අර අපි කතා කරපු වගේ කලින් කතා කරපු තාක්ෂණික කියන්නේ විවිධ ක්ෂේත්‍ර ගැන අපිට තාක්ෂණික දැනුම. අනිත් එක තමයි දැන් අවුරුදු ගාණක් කලින් හිටපු අපේ මුතුන් මිත්තෝ අපිට ගෙන ආපු දැනුම. ඒක අපේ සංස්කෘතිය විදිහට එන්න පුළුවන්, ආගමක් විදිහට එන්න පුළුවන්, විවිධ අ ස්ට්‍රක්චර්ස් වලදී. ව්‍යුහ විදිහට අපි ඒක ඒ ඒ දැනුමත් අපි දැන් අපේ සංස්කෘතිය ගැන එහෙම දැනුමකුත් අවශ්‍යයි කියන්නේ. අනිත් එක ක්‍රිෂ්ණමූර්තිතුමා බොහොම අවධාරණය කරන දැනුමක් තමයි තමා ගැන තියෙන දැනුම. ස්වයං අවබෝධය. ස්වයං අවබෝධය කියන එක. දැන් මේක හරි ලස්සන කතාවක්. දැන් අපි අපි දැන් ඔබතුමාට උනත් තේරෙනවා ඇති. දැන් අපි මේ සම්පූර්ණ දරුවට දෙන්න යන්නේ අර තාක්ෂණික දැනුම විතරයි. ඒක ඊටාම මේ ජීවත් වීමට අවශ්‍ය අර යම්කිසි මෙවලම් ආම්පන්න ටිකක් අතර දෙනා වගේ වැඩක්. අර අපි මම හිතන්නේ ගිය සාකච්ඡාවෙත් ඒක මතු කරා ඒක නැවත අවධාරණය කරන්න වටිනවා මේ මෙවලම් ආම්පන්න කෙනෙකුට දෙන එක හරි ඒවා අවශ්‍යයි. හැබැයි මේ මේ මේවා පාවිච්චි කරන කෙනා ඔව් ගැන එයාගේ අත කොහොම වැඩ කරන්නේ දැන් උදාහරණයක් විදිහට අපි පිහියක් රූපකයක් විතර ගමු. පිහිය. පිහිය මිනිස්සුවා අතරේ සමහරට දැන් අවුරුදු 40000කට වඩා තිබිලා තියෙනවා ගල් පිහේ ඉඳලා පුරාණ ශිලා පිහේ ඉඳලා. ඒතර පිහිය ආරම්භක වශයෙන් හොයාගැනීම මහා විශාල පෙරලියක් මානව ජීවිතේ. පිහිය ගල් ශිලා යුදේ හොයාගත්තේ. දෙකින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේ මුලින් ඉඳලම කරලා තියෙන ඒකයි දේවල් තමන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය දේවල් කපන්න, කොටන්න, ආහාර සකස් කරගන්න මේ පිහිය පාවිච්චි කරලා තියෙනවා. ඒකට තමයි පිහිය ආරම්භක අදහස. නමුත් ඔය පිහිය අතට ගත්තාම තාම අවුරුදු 40000 ගිහිල්ලා නැවත නැවත අර ප්‍රශ්නේ එනවා. මොකද ප්‍රශ්නේ කතරුකයක ප්‍රශ්න. ඔයාගේ පිහිය අරන් මොනවද කරන්නේ කියලා. ඒක තමයි අර ස්වයං අවබෝධයක් පිළිබඳ කතාව. මොකද පිහිය තමන්ගේ සහානිකාගේ යහපතට පාවිච්චි කරන්න පුළුවන්. කාට හරි අනුතරක් කරන්නත් පුළුවන් පිහියක් අරන්. එතකොට ඒ අර මූලික ප්‍රශ්නේ කවදාවත් ගිලිහෙන්නේ මේ මිනිස්යාගේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්නේ අපි කොච්චර තාක්ෂණික ඉස්සරහට ගියා අර ප්‍රශ්නේ ඉතුරු වෙනවා. අපි කවුද? මොකද්ද කරන්න යන්නේ? ওই තාක්ෂණික රූප වලින් මේවා සෝෂල් මේ සෝෂල් මීඩියා වලින් මේවා වෙනත් එන විශාල කොමියුනිකේෂන් සිස්ටම්ස් වලින් මොනවද අපි වෙන් කරන්නේ? ඉතින් කරන දේ සම්පූර්ණ රඳාපවතින මේ කතෘකයාගේ ස්වභාවය. ඒතර අපි අධ්‍යාපනය යොමු වෙලා තියනවද අර තාක්ෂණික දේ නිර්මාණය කිරීම එක් පැත්තට අපි යනවා. හැබැයි මේ කරන කෙනා සොය මේවා පාවිච්චි කරන කෙනාම පරිවර්තනය කරන අපි අපේ සාකච්ඡා මුල්ම තැන වඩා පූර්ණ මානසික කරා පූර්ණත්වයේ පිළිබඳව දැන් අපි යොමු වෙලා තියෙනවද කියන තම ප්‍රශ්න තමයි ප්‍රශ්නේ. ඇත්තටම සර් දැන් අපි අර මුලින් අපේ සංවාදවල කතා කරා වගේ දැන් අත් දැන් ක්‍රිෂ්ණමූර්තිතුමාගේ හොඳ සංකල්පයක් මෙතන කියනවා කොහොමද මේ ස්වයං අවබෝධය ලබා ගන්න කියන එක. අපි හිතනවා ඒක ගැන කරන විශේෂම බැරෑරුම් කටයුත්තක් කියලා. ඇත්තටම නෑ මේක බොහොම සරල කතාවක්. ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා ළමෙක්ව එයාගේ පරිසරයට සංවේදී කරන්න කියලා. ගහකොළ හුළඟට හෙලවෙන සද්ද අහන්න. කුරුල්ලෝ කෑ ගහන සද්ද නිරීක්ෂණය කරන්න. එතකොට ඒ ඒ වගේ ස්වභාව ධර්මයක් එක්ක තියෙන බැඳීමත් එක්ක මේ ස්වයං අවබෝධය කියන එක ළමයාට එන්න තියෙන හොඳම මාර්ගය කියන එක තමයි ක්‍රිෂ්ණමූර්තිතුමා කියලා තියෙන්නේ. ඒ වගේම දැන් අපි විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් විශ්වවිද්‍යාල පද්ධතිය ඇත්තටම දැන් මම මගේ විශ්වවිද්‍යාලයේ අපි යන විද්‍යා පැත්තට මානව ශාස්ත්‍ර නෑ නේද මානව ශාස්ත්‍ර නෑ නමුත් විද්‍යාව පැත්තට යන ළමයින්ගේ අපි ඒ දැනුම කියන එක තාක්ෂණික දැනුම විතරයි නමුත් මේ මේ දැනුම දැනුම් කම්පොනන්ට්ස් තුනම සමාන්තරව යා යුතුයි කියලා තමයි ක්‍රිෂ්ණමූර්තිතුමා කියන්නේ ඕනෑම අධ්‍යාපනික ව්‍යුහයක. හරි. මම ඒක පොඩ්ඩක් දැන් බිනීමක් නෙවෙයි නමුත් ඔබට අර තමහ කරන වඩා වැඩිපුර ගන්න පුළුවන් හොඳයි කියලා මට හිතෙන එකක් දැන් මගේ පාසයෙන් බලනකොට පේන්නේ ක්‍රිෂ්ණමූර්තිතුමා ওই පරිසරය කියනකොට ඒක රිලේෂන් එක කියන්නේ සම්බන්ධතා ඇසුරෙන් තමයි පරිසරය තියෙන්නේ. අපි පරිසරය කියන්නේ සම්බන්ධතාන්තියට සම්බන්ධතා ජාලයයි. ඒ පරිසරය නිර්මාණය වෙන්නේ දැවතනනම් ශිෂ්‍යෝ සහ ගුරුවරු අතර සම්බන්ධය කොයි ආකාරද නේද? ඒගොල්ලෝ එකතු වෙලා අර ඒකනේ දායක වෙනවා කියලා කියන්නේ. මේ දෙගොල්ලෝ එකතු වෙලා ගොඩනගපු පරිසරයක් වගේ. ඒ කියන්නේ සම්බන්ධතා පරිසර සම්බන්ධතා කොහොමද? ඒක අනුව ඕනනම් කරනවා මානසික පරිසරයේ කොටසක් නිර්මාණය වෙනවා. මේ දරුවා සකස් වෙන විඥාණයට අයිති පරිසරයේ කොටසක් නිර්මාණය වෙන සම්බන්ධතා ඇතුළේ. ඊගාවට තියෙනවා ඒ ඒ දරුවෝයි ශික්ෂකයෝයි ස්වභාවික පරිසරයෙන් අතර සම්බන්ධය. ඒතර එතනත් ඒ පරිසරයේ තවත් පැත්තක් ඒ ඒ ස්වභාවික පරිසරයයි මේගොල්ල අතර තියෙන සම්බන්ධය කොහොමද සකස් වෙලා තියෙන්නේ? ඒක ඒ පරිසරය කුමක්ද? ඒ සම්බන්ධය කුමක්ද කියන ගානු නැවත ලොකු කතන්දරයක් සකස් වෙනවා. ඒතර ස්වභාවික පරිසරය යම් විදිහකට තියෙන්නත් ඕන කියන වගේ අවධාරණය වෙනවා වගේ මේ පාසල් පරිසරය. තුන්වෙනි එක අර අභ්‍යන්තරව කියන්නේ මේ දරුවන්ට ඉඩක් ලැබෙනවද? නිහඬව පැත්තකට වෙලා ඉන්න. තමන්ව සොයාගන්න. දැන් අපිට පස්සේ කතා කරන්න පුළුවන් ඔය හවර්ඩ් ගාඩ්න කියන ඇමරිකානු අධ්‍යාපනඥයා මේ එක්තරා විදිහට විප්ලවකාරී අදහස් මාලාවක් පරිසමේ පාසල් පද්ධතියට මුදහැරලා තියෙනවා. හැබැයි ඒවා ගැන කවුරුවත් කියන්නේ ඒවා ගැන ගිරව් වගේ කතා කරාට මම දන්නවා ජාතික අධ්‍යාපන ආයතන කතා කරනකොට ඒවා මත මේවා ගොඩනැගීමක් තියෙන්නේ. දැන් හවර්ඩ් ගාඩ්න කියන්නේ මානව බුද්ධි ඔය ඉන්ටෙලිජන්ස් කියන ඒවා ඉතාම වැදගත් වචන. ඒවා අටක් විතර තියෙනවා කියලා. ඒක එකක් තමයි ඉන්ට්‍රා පර්සනල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ. අන්තක් පුද්ගල බුද්ධි. ඒ කියන්නේ ස්වයං අවබෝධය පිළිබඳ දේ. නමුත් ඒවා අපේ කොහෙද <laughs> අපේ වටපිටාවේ පරිසරයේ ඒක සඳහා දරුවන්ට මේ ස්වයං අවබෝධය ලැබීමට තියෙන මාර්ග වශයෙන් අපි මොනවද නිර්මාණය කරලා තියෙනවද පරිසරේ. මම හිතන්නේ ඒක ඉතාම විශිෂ්ටව මට පේන විදිහට මේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ පද්ධතියේ ඒ සම්බන්ධතා තුනම තමන් එක තියෙන සම්බන්ධය, වටපිටාවත් එක තියෙන සම්බන්ධය, ගුරුවරයාත් එක්ක තියෙන සම්බන්ධය කියන්නේ සහ පරිසරය ඒක ඒ අන්නේ මහ පරිසරය සකස් කරගන්න මම හිතන්නේ පැහැදිලි ගයිඩන්ස් එකක් නැත්නම් මාර්ගෝපදේශනයක් මෙතන තියෙනවා කියලා. ඔව් සර් දැන් કૃષ્ණමූර්තිතුමාගේ සංකල්පය සංකල්පයේ ওই පරිසරය පරිසරයේ කම්පොනන්ට්ස් ඔක්කොම ඒ හොඳ සම්බන්ධතාවයක් තියෙන්න ඕන කියන එක තමයි අපි දැන් සොයන් අවබෝධය කියන එකද සරගෙන් හොඳ හොඳ වචනයක් කියුණා දැන් silent නිහඬතාවය. Oh, ඔව් oh, thinking කියන එක. දැන් දැන් මම අර නිම්න පාසලේ ගියාම ඒ ළමයින්ට ළමයින්ට ඒ ඉඩ තියෙනවා ඒකට. ඒ පරිසරය දීලා තියෙනවා. ඒකට කාල වේලාවක් පාසල් කාලසටහනේ තියෙනවා. වෙන් කරලා තියෙනවා. ඒකට ගැතරම් silent thinking කියලා කියන්නේ. ඊට අමතරව දැන් අපි මම මම හිටපු සතියක කාල සීමාව ඇතුළත මම නවාතැන් ගත්තේ මේ නිම්න පාසලේ එතන තියෙනවා මේ ස්ටඩි සෙන්ටර් කියලා ක්‍රිෂ්ණමූර්තිතුමාගේ අධ්‍යාපන කේන්ද්‍රය. කේන්ද්‍රය. ඒ කේන්ද්‍රයේ නවාතැන් පදක ඒ නවාතැන් පද ඇතුලේ පවම يعني ඒ කාමරය ඇතුලේ පව පොඩි ඉඩකඩක් වෙන් කරලා තියෙනවා මේ සයිලන්ට් තින්කින් කියන එකට. අනිත් එක මම ඒ කියන්නේ ඒ පරිසරය ගැන ක්‍රිෂ්ණමූර්තිතුමා සහ ඒ ඒ අනුගාමිකව දක්වන විශේෂ ඒ කියන්නේ අවධානය මම ඇත්තටම අත්දැක්ක එකක් තමයි දැන් අපි ඒක පොඩි වර්ක්ෂොප් එකකට සම්බන්ධ වුණා. එතකොට ඒගොල්ලෝ කිව්වේ ඔයගොල්ලන්ට කැමති නම් මෙන්න කාලසටහන ඔබ හිතනවා මේකට ඔබ සහභාගී වෙන්න ඕන කියලා ඔබ එන්න. එහෙම නැත්නම් ඔබ නවාතැන්පලට ගිහිල්ලා අර සයිලන්ට් නිහඬ වෙන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන මේක අහන එක වගේ මේකත් වැදගත් කියන එක. මේ පරිසරය ඇත්තටම ඒ කියන්නේ නිම්න පාසල ඇතුලේ බොහොම හොඳට. ඒක තමයි හරි වැදගත්. ඒ කියන්නේ අධ්‍යාපනඥයෝ ගුරුවරු දන්නවා තමයි මොනවද කරන්න කියලා. ඒක නෙවෙයි පිළින්නේ. නේද? මේ පාසල ගොඩනගලා තියෙන ඒ දරුවා සකස් වෙන වටපිටාවට අයිති මේ මූල අමුද්‍රව්‍ය නැත්තම් එලිමන් සංරචක ගැන ඒගොල්ලන් කොච්චර හොඳ අවබෝධයක් තියෙනවද කියලා ඒගොල්ලෝ පැහැදිලිව ඒක ප්‍රායෝගික තලයට ගෙනල්ලා තියෙනවා. මොකද ඒගොල්ලෝ දන්න නිසා. දැන් අපේ ප්‍රශ්න තියෙන අපි එහෙන් මෙහෙන් අහුල ගත්ත කෑලි වලින් හදපු අධ්‍යාපන මේ සැකසුම් තියෙන කියන්නේ පදනම් තියෙන ඒවා උඩ අපි නෝක පාඨමාලා එහෙම මෙහෙන් ගනන් නැවත නැවත අලෝ ගන්න. අපි කරන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. අපේ ගුරුවරු දන්නේ නැහැ ඇත්තටම. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය සුරස දැන් අපි දැන් විද්‍යාත්මක පැත්තකට යන කියන්නේ අපි දෙන උපාධිය විද්‍යාව කියන්නේ විද්‍යා උපාධියක්. නමුත් දැන් කියන්නේ එතකොට තාක්ෂණික දැනුම ළමයින්ට තියෙනවා. නමුත් අර කියන අනිත් දැනුම් දැන් සංරචක දෙක යන කම්පොනන්ට්ස් දෙක තා අපි වටා පිටාවක් හදලා නැහැ. ඒ පරිසරය එතකොට ළමයින්ගෙන් ගිලිහිලා තිනවා. එතකොට ක්‍රිෂ්ණමූර්තිතුමා කියපු අර මම මුලින්ම පටන් ගත්තු සුවඳ සහ සන්තුෂ්ටිය කියන එක ළමයින්ට ඉතිරි වෙන්නේ නැහැ. මේක බලපානවා අර ස්වයං අවබෝධය කියන එක. ළමයිට තියෙන يعني විභවතාවය වෙන මානයක් ගැන හිතන්න. ඒ කියන එක අපි අහුරලා තියෙනවා. දැන් මේක පාසල් පද්ධතියේ වුණත් විශ්වවිද්‍යාල පද්ධතියේ වුණත් අපි මේ සංරචක දෙක සඳහා කියන්නේ තාක්ෂණික දැනුම හා සමානම අවධානයක් යොමු කර යුතුයි කියන එක තමයි ඔව් අපි කාලෙන පොඩ්ඩක් ඉවර කරනවා නමුත් මම කැමතියි මෙතනදී ශ්‍යාමලිතාම වැදගත් කරුණු වර්ගයක් අපි හිතන්න සම්පාසල් සහ විශ්වවිද්‍යාල පදනම් වෙනකොට අධ්‍යාපනයේ පදනම් පිළිබඳ රවින්ද්‍රනාත් tagore තවත් මහා අධ්‍යාපනඥයෙක් කල්කටාව මුල් කරගෙන බෙන්ගාලය මුල් කරගෙන ජීවත් වෙච්ච ඔහුගේ අදහස් මාලාවත් මම හිතනවා ගානක් ඔය සමාන්තරව යන දේවල් තියෙනවා. ඒ වගේම තදින් ඔහු විරෝධය පළ කරන තැන් වර්ගයක් තියෙනවා බටහිර ගත්ත පාසල් පද්ධතියට ආපු. ඒක තියෙනවා ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය. මේ විභාග සහ ලකුණු පිළිබඳ අදහස. මේ ඒ විතරක් නෙවෙයි අපි අද මේ ශිෂ්‍ය දේශපාලනටද හැම තැනටම ගිහිල්ලා තියෙනවා මේ සරල මෝඩ අදහසක්. ඒක පාසලෙම විතරක් නෙවෙයි එන්නේ මේ ජීවිතේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා. ඉතාම සරල ද්‍රව්‍යමය අදහස් මානක් තියෙන මේ අපි අල්ලා ගත යුතු අයිති කර ගත යුතු ද්‍රව්‍ය වගයක් ගැන තමයි අන්තිමට මේ තියෙන්නේ. කතා කරන්නේ. අන්තිමට තියෙන්නේ තමන්ගේ පඩිය කොච්චරද ඒක නිසා හදාගන්න ගියේ කොච්චරද ඒ සාර්ථකත්වෙම මනින්නේ ඔක්කොම මේ මැටීරියල් ද්‍රව්‍යමය මැනුම් ගොඩක් තියෙන. එතකොට අපේ සංකල්ප හීන අපේක්ෂා පාසලට සම්බන්ධ කරලා තියෙන අධ්‍යාපනයට සම්බන්ධ කරලා තියෙන ශිෂ්‍ය සටන් යන ඔක්කොම තියෙන අනාගත සාර්ථකත්වය පිළිබඳ දේ. නමුත් හැරිලා බලලා අපි මනුෂ්‍ය විදියට සංවර්ධනය වෙන්නේ කෙසේද? මනුෂ්‍ය විදියට සමාජයේ දිනු වෙන්නේ කොහොමද? ඒකටයි තිය අධ්‍යාපනය මොකද? අත්වශයෙන් අධ්‍යාපනය අපි අරගලයක් කරනවනේ ඒකේ ක්‍රමපවා අලුතෙන් හිතන්න වෙනවා අරගලේ කුමටද කියන දේවල් හිතන්න වෙනවා ඒ ඔක්කොම මේ සම්පූර්ණ පැටලිච්ච නැහැ පැටලෙන්නේ අනිත් පැත්තට ඒක අපිටම විරුද්ධව අපි වැඩ කරගන්නා වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ දැන් අපිට ඉඩක් තියනවාද මේ දැන් තියෙන පද්ධතිය ඇතුලේ මොන හරි වෙනස්කම් කොහෙන් හරි පටන් ගන්න එකක් මේ සාකච්ඡා වැදගත් කියලා මම හිතනවා. ඉතින් එහෙමත් එක දෙයක් සාකච්ඡා මණ්ඩප ඇති කර ගැනීම වැදගත්. දෙවෙනි එක අපිට ප්‍රායෝගිකව දැන් තියෙන පද්ධතිය සහ ක්‍රම ඇතුලේ ඔබේ අත්දැකීම මොකක්ද ආචාර්යවරයෙක් විදිහට විශ්වවිද්‍යාල ආචාර්යයෙක් විදිහට රාමෝ හරි සරයි බරයි ඒක ඇතුලේ හැබැයි ඒ ගුරුවරු එකතු වෙලා කල්පනා කරොත් මොන හරි විශ්වවිද්‍යාලවල මාරු කරන්න පුළුවන්ද? මම ගොඩක් විශ්වාස කරනවා ඒක පුළුවන් කියලා. නෑ ඇත්තටම දැන් මේ පද්ධතිය මේ යන විදිය වෙනස් කරන්න ඇත්තටම ප්‍රතිපත්තිමේ තීරණය ගත යුතුයි. නමුත් අපි මේ යන රටාවේ වුණත් ඒක ඇත්තටම වෙනස් කරන්න පුළුවන්. දැන් අපේ විශ්වවිද්‍යාලයට අපි يعني අපේ ඒකට අපි පීඨේ. දැන් අපි ළමයින්ට අඳුන්වලා දෙනවා අපි ඒකට කියන්නේ social emotional uh, skill learning skill program එකක් කියලා. ඒකෝට අපි ඔය ළමයින්ගෙන් ගිලිහි යන components දෙක uh, තමයි මේකට ඇතුළත් කරන්නේ. හරි. ඒ කියන්නේ ස්වයං අවබෝධය පිළිබඳ පැත්තත් යමක් එනවා. ස්වයං අවබෝධය පිළිබඳ පැත්ත ගොඩක් මේ එනවා. ඒ වගේම අපිට දැන් අපිට අපේ මුතුන් මිත්තන්ගෙන් ඒ ඒ ඒයින් ආපු දැනුම කියන්නේ ඒ නොලෙජ් අපේ සංස්කෘතිය හරි පැරණිදී වැහිච්ච දේවල් ඒ වගේ තේරුම බේරුම් පවන නැතර දැන් මොකද සමහරට ඇවිල්ලා තියෙන සම්ප්‍රදායෙන් ඒක ඒ කෝඩ් එක නැත්තම් කේතේ නැති වෙලා ඒක තේරුම ළමයි ඒක දන්නේ දන්නේ ඒ කියන්නේ දැන් එතකොට අපි උත්සාහ කරනවා ඇත්තටම විවිධ කලාත්මක දේ කලාත්මක ඉස්තටික් කියන එක කලාව කියන එක සහ ජීවිතේට ජීවිතේට ඒ වගේම අර ස්වයං අවබෝධ කියන මාතෘක කියන්නේ භාවනා යෝග සති අභ්‍යාස වගේ දේවල් මයින්ඩ්ෆුල්නස් කියන ඒ අර සාමාන්‍ය සිස්ටම් එක යන ගමන් අපි ඒවා ඇතුළත් කරන්න දැන් අවශ්‍ය සියලු කටයුතු සූදානම්. මම දන්නවා මමත් ටිකක් වයඹ විශ්වවිද්‍යාලයේ <laughs> ශාමලි පීරිස් අපේ ආචාර්යතුමියගේ උනන්දු මත කරන්න උත්සාහ කරන කෙරමින් පවතින දේවල් ගැන මගේ පොඩි දැනීමක් තියෙනවා මට හරි සතුටක් වෙන සමහරවිට මටත් පොඩි පොඩි දේවල්ට සම්බන්ධ වීමට පුළුවන් වීම ගැන දැන් ශාමලි මම හිතන්නේ අවධාරණය කරන අවධාරණය අපි ඔක්කොටම වැදගත් විශ්වවිද්‍යාලවල සහ පාසල්වලත් ඒ ගුරුවරු සහ එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ගුරුවරු පිරිසක් හරි එකතු වුණොත් විශේෂයෙන් එකතු වෙලා කල්පනා කරොත් එකතු වෙලා ਵਿਚਾਰාත්මකව අලුතෙන් හිතන්න හිතුවොත් එවැනි සාමූහිකයකට කරන්න පුළුවන් දේවල් මම හිතන හුඟක් බලවත් තියෙන රාමු ඇතුලේ පවා. අනිවාර්යයෙන්. නේද? මම හිතන්නේ මේ පණිවිඩය වැදගත් මම දන්නවා. ඒ වගේම මට අන්දකින් තියෙන පා සමහර පාසල් වල බොහෝ වෙලාවට පද්ධතින් පිටායට එක ලීසි ගුරුවරු එකතු වෙලා අලුතෙන් හිතලා සමහරට තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ඔබ කිය අද විශේෂයෙන් අවධාරණය කරපු මේ පරිසරය කියන අදහස. සමාජීය පරිසරයේ ස්වභාවික පරිසරයේ සම්පන්තා පරිසරයේ ස්වයං අවබෝධ සඳහා පරිසරයේ වගේ මෙන්න මේ පරිසර සංරචක කොහොමද හරියට සකස් කරගන්නේ කියන ඒ ඒ සංකල්පයේ අදහස් මාලාව මේ මම හිතන්නේ ඒක අපි අපේ න්‍යාය පත්‍රයට ඇතුල් කරගන්න ඕනේ. ඒක මම හිතන්නේ ඒකට ස්තුතිවන්ත වෙනවා ශාමලී. මම අපේ කාලේ අද අවසන් වේගන යන්නේ. අපිට අද තාක්ෂණික සහයෝගය දුන්නා නැවතත් ස්තුතිවන්ත වෙනවා චමින්ද සකල සූර්ය. ඔබට ස්තුතියි චමින්ද. අපිටත් වෙලාව හරි ආයුබෝවන් කියන්න. ආයුබෝවන්. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක